පින්වතුනි පසුගිය දිනෙහි අප කතා කළේ අකුසල් සිත් පිළිබඳව අකුසල් සිත් 12 ගැනම කතා කළා. ඒ අකුසල් සිත් පිළිබඳව අභිධර්මාර්ථ සංග්‍රහයෙහි ඒ සියල්ලම සම්පින්ඩණය කරන ගාථාවක් තිබෙනවා. ඒක කාහට වත් මතක තබාගත හැකි නම් අකුසල් සිත් ලෝභ මූල, දෝෂ මූල, මෝහ මූල වශයෙන් කොටස් තුනක් බවත් ඒ ලෝභ මූල සිත් 8ක්ය, ද්වේෂ මූල සිත් 2ක්ය, මෝහ මූල සිත් 2ක්ය, සියලුම අකුසල් සිත් 12ක්ය කියන බව ලිහිසියෙන්ම මතක තබා ගන්නට පුළුවන්. ඒ ගාථාව තමයි අටධා ලෝභ මූලානි, දෝෂ මූලානි චද්විධා, මෝහ මූලානි චද්වේති, ද්වාදසා කුසලාසෙව් ඒ තේරුම තමයි මම දැන් ටිකට ඉස්සෙල්ලා කීවේ. ඒ අකුසල් සිත් ගැන අභිධර්මාර්ථ සංග්‍රහයෙහි සඳහන් කළාට පසු ඊළඟට සඳහන් වන්නේ අහේතුක සිත් කියා සිත් 18ක් තියෙනවා. ඒ එතන එක්තරා යුක්තියක් පිළිගෙනයි අහේතුක සිද්ධාටම එක දැනකදී කියන්නේ. අකුසල් සිත් 12කට විපාක වශයෙන් දැදෙන්නේ සිත් හතක්. අකුසල් සිත් 12ට අකුසල විපාක සිත් තිබෙනවා හතක්. ඒ විපාක සිත් හතම ඇතුළත් වන්නේ අහේතුක සිත් වලට. ඒ නිසා අහේතුක සිත් වූ අකුසල් විපාක අකුසල විපාක හත ගැන කියන විට ඒ සමගම අනිකුත් අහේතුක සිත් පිළිබඳව කීම සාධාරණයි. ඒ නිසා අහේතුක සිත් 18ක් ගැනම එකවර සඳහන් කරනවා ඊළඟට අභිධර්මාර්ථ සංග්‍රහය. අහේතුක සිත්ය කියලා ඒවට නම් කර තිබෙන්නේ සිත් ඇතිවීමට උවමනා කරන හේතු යම්කිසි කරුණු නැතිව ඒවා පහළ වෙනවයි කියන අදහසින් නෙවෙයි. හේතු කියන නමින් හේතු නාමයෙන් අපේ ධර්මයේ කියන මේ අභිධර්මයේ සඳහන් වෙන හේතු සයක් තිබෙනවා. ඊට කලිනුත් මා මේ පින්වතුන්ට ඒ හේතු සය ගැන කීවා. ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, අදෝෂ, අමෝහ කියන හේතු 6. ඒ හේතුන් සමග යෙදෙනවා නම් <clears throat> යම් සිතක් ඒ සිත සහේතුක සිතක් කියලා ගන්න. මේ හේතු අතුරෙන් යම් යම් හේතුවක් සමග යම් සිතක් ඇති වේ නම් ඒ සිත සහේතුක සිතක්. මේ කියන ලද හේතු 6යි එකද හේතුවක්වත් යම් සිතක නොලැබේ නම් අන්න ඒ සිත අහේතුක සිතක්. ඒ නිසා මේ අප දැන් කියන්නට යන අහේතුක සිද්ධාත ගැන තේරුම් ගත යුතුව තිබෙන්නේ ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කියන හේතු සයින් එකද හේතුවක්වත් මේ සිද්ධාතෙන් එකකවත් යෙදෙන්නේ නැtei කියන. ඒ නිසායි ඒවාට අහේතුක සිත් කියන්නේ. ඒ අහේතුක කියන බව තේරුම් ගැනීමට ඒ ප්‍රමාණයි. ඒ තේරුම් ගන්නට එපා එතන හේතු කියන්නේ අපි සාමාන්‍යයෙන් හේතුවක් කාරණයක් නැතිව කියලා කතා කරන්නේ. එහෙම ඒ කතාවේදී හේතු කියා කලකන දෙයක් පිළිබඳව නෙවෙයි මෙතන හේතු කියන්නේ. මෙතන හේතු වශයෙන් දක්වන්නේ ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ මෝහ ඒ හේතු එක එකක්වත් සමග නොයදෙන යම් සිතක් වේ නම් ඒකට අහේතුක සිතක් කියනවා. අන්න එහෙම ඒ හේතු කිසිවක් සමග නොයදෙන. ඒ හේතු සයෙන් එකක්වත් සමග නොයදෙන සිත් 18කට කියනවා අහේතුක සිත් 18. ඒ අහේතුක සිත් 18න් පළමු කොට ඉගෙනගන්නේ අකුසල විපාක සිත් 7 ගැන. අකුසල් සිත් 12යි ඒ 12 විපාක වශයෙන් ලැබෙන්නේ හතක්. ඒවාටයි අකුසල විපාක සිත් හත කියන්නේ. ඒ සිත් හත නම් කර තිබෙන්නේ අකුසල විපාක කියන එක මුලදී සඳහන් කරනවා එවැනි තවත් සිත් තිබෙන නිසා ඒවායින් වෙන් කර ගැනීමට. අකුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥාන සිත්. ඒකට කියන්නේ උපේක්ෂා සහගත චක්කු විඥාණය. උපේක්ෂා සහගත සෝත විඥාණය. උපේක්ෂා සහගත ඝාන විඥාණය. උපේක්ෂා සහගත જીවහා විඥාණය. දුක්ඛ සහගත කාය විඥාණය. මතක තබා ගන්න එතන දුක්ඛ සහගත කාය විඥාණය උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත උපේක්ෂා සහගත සම්පීර්ණ සිත මෙන්න මේ සිත් හතටයි අකුසල විපාක සිත් හතේ කියන්නේ. ඊළඟට දැනගත යුතු දෙන්නේ මොනවද මේ සිත් කියන්නේ? මේ මේ සිත් ගැන මෙසේ සඳහන් කරනවා. ඒ මොනවද ඇඟෙන්නේ මොනවද කියදෙන්නේ කියලා බලන්න. ඒ සිත් නම් කරන විට අපි චක්කු සෝත ඝාන જીවහා කාය කියන මේ පහ ගැන සඳහන් කළා චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේ පහ ගැන කියන්නේ. උපේක්ෂා සහගත චක්කු විඥානය, උපේක්ෂා සහගත සෝත විඥානය ඔය ආදි වශයෙන් ඒ විඥානයන් ගැන කියන විට චක්කු, සෝත, ගාන, ජීවහා, කාය කියන මේ පහ ගැනද කියදෙනවා. ඒ ඒ එකකින් අදහස් කරන්නේ චක්කු විඥානයයි කියන්නේ ඇතෙහි හටගන්නා දැනීම කියන තේරුමයි. චක්කු විඥානය. දැන් අපට ඇස කන දිව නැහැය ශරීරය කියලා ඉන්ද්‍රිය පහක් තිබෙනවා. ඒවා ධර්මෙහි සඳහන් කරන්නේ චක්කු සෝත ධාන જીවහා කාය. අනේ ඉන්ද්‍රිය සිත් ඇතිවීමට උපකාරක ධර්ම පහක්. ඒ චක්කු කියන ඇස දැනීම දැකීම කියන මේ දැනීම ඇතිවීමට ස්ථානයක් වෙනවා. ඒ නිසා ඒ චක්කු නමැති මේ ස්ථානෙහි ඇතිවන්නා වූ දැනීම කියන තේරුමෙන් චක්කු විඥාන කියලා නම් කරනවා. චක්කුස්මින් උප්පන්නං විඥානං චක්කු විඥානං. ඒ පාළි දැක්වෙන්නේ එහෙමයි. ඇසෙහි ඇතිවන්නා වූ දැනීම චක්කු විඥානයේ නම්. එය අපි භාෂා අපේ කතා ව්‍යවහාරයේදී අපි ඊට චක්කු විඥානීය කී කී කතා කරන්නේ නැහැ. අප කියන්නේ දකින්නවා, පෙනෙනවා, මම දැක්කා, මට පෙනුණා. ඒ ආදී ඉබඳු වචන පාවිච්චි කරනවා මිසක අපි කියන්නේ නැහැ චක්කු විඥානයක් ඇති උනායි කියලා. ඒ සිදු වූයේ නම් චක්කු විඥානයක් ඇතිවීම. ඒ චක්කු විඥානය කියන එක දැනීමක් කියලා අප දැනගත්තේ. ඒ දැනීම යමක් පිළිබඳ යමක් පිළිබඳවයි ඒ දැනීම ඇතිවන්නේ. කිසිවක් දැනගන්න. ඒ නැතුව නිකම්ම දැන ගැනීමක් නෙවෙයි කිසිවක්. මොකක්ද ඒ දැනගන්න? ඒ දැනගන්නා දේ තමා රූපය කියන්නේ. රූපයක් තමා ඒ චක්කු විඥාණයෙන් දැනගන්න. ඒ චක්කු විඥාණයෙන් දැනගන්නා රූපය අපි කියන්නේ රූපය දැක්කයි කියලා. එවිට ඒ චක්කු විඥාණයෙන් සිදුවන්නේ කුමක්ද? කෘත්‍ය වශයෙන්, එයින් කරන ක්‍රියාව වශයෙන් දැකීම. එනිසා දැකීම නම් චක්කු විඥාණය. ඒ චක්කු විඥාණය උපේක්ෂා සහගත චක්කු විඥාණය කියලයි නම් කරතිබේ. ඒ වේදනාව දැක්වීම වශයෙන් උපේක්ෂා කියන එක පාවිච්චි. ඒ චක්කු කියන මේ වචනයෙන් ඉගැන්වෙන ඇස අප ව්‍යවහාරයේදී පාවිච්චි කරන ඇසේ කියා පාවිච්චි කරන මුළු ඒ චක්කු ගෝලයම නෙවේ. ඒ ඒ චක්කු ගෝලයම ගත වුණු ඒකට කියන්නට බන්නේ සසංභාර චක්කු සසංධාර චක්කු වසාද චක්කු කියලා දෙකක්. සසංධාර චක්කු කියන්නේ චක්සු ප්‍රසාදය සහිත අනිකුත් සියලුම රූප ඒ ඒ සමග පවත්නා සියලුම රූප ගැන කියනවා සසම්භාරක. ඒ චක්සු ප්‍රසාදයක් ඒ සමග ඇති අනිකුත් රූප කියන මේවා සමගගත් කල ඊට කියනවා සසම්භාර චක්කු. ප්‍රසාද චක්කු කියන්නේ ඒ චක්සු ප්‍රසාදය කියලා නම් කරන මේ දැකීම් ක්‍රියාව සිදුවීමට උපකාර වෙන යම් ශක්තියක් තිබේ නම් ඊටයි කියන්නේ චක්කු ප්‍රසාද චක්කු ප්‍රසාද ඒක මේ අක්ෂිගෝලෙහිම ඇසෙහිම ඊටාපදෙන මහා භූතයන්ගේ උපය කියලායි කියන්නේ මහා භූතයන්ගේ උපයක් මහා භූත කියේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර ඒ සතර නිසාම ඇතිවන එක්තරා ගතියක් ශක්තියක් තමා මේ චක්කු ප්‍රසාදය. ඒක අපට ඇතිවන්නේ කර්මය. කර්මයෙන් ඇතිවන රූපයක්. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ඝාන ප්‍රසාද, ජීවහා ප්‍රසාද, කාය ප්‍රසාද කියලා ඒ ප්‍රසාද පහක් නම් කරනවා. ඒ පහම අපට ලැබී තිබෙන්නේ කර්මය. අපට මේ ප්‍රතිසංගිය මේ භවය මේ ආත්ම භාවය ලැබුණේ යම් කර්මයකින් නම් ඒ කර්මයෙන්ම ලබා දෙන රූප පහකුයි ඔය ඇස කන දිව නැහැය ශරීරය කියලා අපි සාමාන්‍යයෙන් කතා කරන ඒ ප්‍රසාද පස ලබා දී තිබෙනවා. ඒ ප්‍රසාද ලැබෙන්නට හේතු වූ කර්මය. එයින් තමයි ඒ ප්‍රසාද ලබා දුන්නේ. ඒ කර්මය ගැන සඳහන් කරන දැන එනවා දක්ඛාමතා නිදාන කම්මජ භූතපස්සාද ලක්ෂණ චක්කුත එයින් අදහස් කරන්නේ දැකීමේ කැමැත්ත නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය චක්කු නමී කියන්නේ දැන් ඒ දැකීමේ කැමැත්ත නිදාන කොට පැවති කර්මය කියන එක ඒ වචන වලින්ම මේ පින්තුන්ට තේරුම් ගියාද කියන එක මට හිතා ගන්නට බෑ. නමුත් ඒක පැහැදිලි කරනවා නම් කිව යුතුව තිබෙන්නේ අප තුල අප කාතුල අප්‍රහීනව ඒ කියන්නේ නැති නොකිරීම වශයෙන් පවතිනවා දැකීමේ ආසාව. අප කාතුලක් පවතිනවා දැකීමේ ආහා ඇසීමේ ආහා ආග්‍රහණය කිරීමේ ආහා රස දැන ගැනීමේ ආහා පොට්ටබ්බයන් කියන්නේ කයිහි ගැටෙන ඒ පඨවි තේජෝ වායෝ කියන ඒ පොට්ටබ්බය දැන ගැනීමේ ස්පර්ශ කිරීමේ ආහා අප තුල අප්‍රහීන වශයෙන් පවතී ඒ අප්‍රහීන වශයෙන් පවතිනවායි කියන්නේ ඒවා දැන ගැනීමට ඒවා ලබා ගැනීමට ඒ අරමුණු දැකීම ඇසීම ආග්‍රහණය කිරීම රස දැන ගැනීම ස්පර්ශ කිරීම කියන මේ සඳහා වූ ආශාව වශයෙන් පවත්නා අනුසය. ඒකට කියනවා අනුසය. එය අප තුල තිබෙනවා. ඒ නිසා තමයි අපි කොයිතරම් බැරෑරුම් වැඩගත් කටයුත්තක යෙදී සිටින අවස්ථාවකදී වුණා. ඒ අසලින් අපේ අපි දකින්නට කැමති යම් කිසි දෙයක් සිදු වෙනවා නම් මේ කටයුත්ත කොයිතරම් වැදගත්වත් ඉදේම වාගේ අපේ ඇස් දෙක ඒ යමක් සිදුවන ඒ පැත්තට හැරෙන්නේ. එය බලා ගන්න. එය දකින්න. ඒ මොකද අප තුල තිබෙන ඒ දැකීමේ ආශාව නිසා. ඒ වගේම තමයි ඇසීමේ ආශාව. ආග්‍රහණය කිරීමේ රස දැන ගැනීම, ස්පර්ශ කිරීම කියන මේ ආශාවන් අප තුළ අප්‍රහීන වශයෙන් තිබෙනවා. අපි මේ දැන් කරන කර්මය සිදු කරද්දී මීට අනතුරුව හෝ මීට పూర్වයේ යම් යම් කර්ම සිදු කරද්දී අප තුළ ඒ ආශාවන් අප්‍රහීන වශයෙන් පැවතුණා. එතකොට ඒ අප්‍රහීන වශයෙන් පැවතුණු නැති නොකිරීම වශයෙන් පැවතුණු ඒ ආශාවන් නිදාන කොට පැවති කර්ම තමයි අප ඉදිරියේ ඊට කලින් සිදු කර තිබෙන්නේ දැන් සිදු කරන්නේ ඉදිරියේදී සිදු කරනු ලබන්නේ මේ ආශාවන් අප්‍රහීන වශයෙන් පවතිද්දීමයි අන්න එහෙම දැකීමේ ආශාව නිදාන කොට පැවති කර්මයෙන් යම් ආත්ම භාවයක් ලබා දෙන විට දැකීමේ ආසාව හේතු කොටගෙන ඒ කර්මයෙන්ම අපට උපදවනව ලබා දෙනවා දකින්නට උවමනා කරන ඇහැ අසන්නට උවමනා කරන කන ආග්‍රහණය කරන්නට උවමනා කරන නැහැය රස දැන ගැනීමට අවශ්‍ය වන දිවහා ප්‍රසාදය පොට්ටප්පයන් ස්පර්ශ කිරීමට අවශ්‍ය වන කාය ප්‍රසාදය කියන මේවා. අනේ ඒ නිසායි ඒවාට කර්මජ රූපේ කියලා කියන්නේ. තව තිබෙනවා කර්මජ රූප. නමුත් අපි මේ අවස්ථාවේදී අපේ කතාව ගොමනා කරන්නේ ඔය පහ ගැන දැනගෙන. එතකොට දැකීමේ කැමැත්ත නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය චක්කුය. ඇසීමේ කැමැත්ත නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය තමා සෝත කියන්නේ. ආග්‍රහණය කිරීමේ කැමැත්ත නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය තමා නැහැය නැත්නම් ඝාන ප්‍රසාදය. රස දැන ගැනීමේ කැමැත්ත නිදාන කොට පැවති ඒ කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය තමා ජීවහා ප්‍රසාදය. පොට්ටබ්බයන් ස්පර්ශ කිරීමේ දැනට ආශාව නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය තමා කාය ප්‍රසාදේ කියා නම් කරති. මෙන්න මේ විදිහේ ප්‍රසාද පහක් පිළ. ඒවා අපට ප්‍රතිසංගිහිදීම ලැබෙනවා නෙවෙයි. එයින් එකයි ප්‍රතිසංගිහිදීම ලැබෙන්නේ. කාය ප්‍රසාදේ කියන එක අපට ප්‍රතිසංගිහිදීම ලැබෙනවා. අනිත් ප්‍රසාද ලැබෙන්නේ පසු කලෙක. පසු කලෙක කියන්නේ මෞකුස සිටියදීම 70 වෙනි දවස් නැත්නම් 11 වෙනි සතියේදී ඇස කන දිව නැහැ කියන ඒ ඉන්ද්‍රිය සතර ලැබෙන බව දක්වා තිබෙනවා. කාය ප්‍රසාදේ නම් ප්‍රතිසම්විතහ පෙරපසු නොවි. ඒ අවස්ථාවේදීම ලැබෙන කාය ප්‍රසාද. ඒ කොහොම හරි ඒ ප්‍රසාද චක්සුස ඇස ක්‍රියාපදන්න එය මේ එහි ඇතිවන දැනීමට උපකාරයක්. ඒ දැනීම එය නිශ්‍රේ කොටයි පවතින්නේ. එය ආශ්‍රය කොටයි, එය ආධාර කොටයි, ඒ දැකීම කියන දැනීම ඇතිවන්නේ. ඒ නිසා තමයි ඊට චක්කු විඥාන කියලා නම් කරලා තියෙන්නේ. ඒ චක්කු විඥානේ කීවේම ඒ දැනීම මේ ඇසම මුල් කරගෙන ඇස නිසාම ඇතිවන දැනීමක්. ඇසම අසුරු කොට ඇතිවන දැනීමක්. ඇස නැති කෙනෙකුට ඒක ලැබෙන්නේ නැහැ. එතකොට ඇස කාටවත් නැත්නම් ඒ දැනත්තාට චක්කු විඥානයේ කියන එක ලැබෙන්නේ නැහැ. ඇස තිබේ නම් වෙන්නේ නැසක් හොඳ ඇසක් ප්‍රසාද චක්ෂුසු තිබේ නම් ඒ දැනත්තාට ඒ ඇස ඉදිරියට පැමිණෙන රූපාරම්මන දකින්නට දැනගන්නට ලැබෙනවා. ඒ දකින්නට ලැබෙන එක තමයි මෙතන දැනීම කියන්නේ. අනේ දැකීමයි මෙතන දැනීම. නැත්නම් මෙතන දැනීමයි කියන්නේ දැකීම. ඒකට කියනවා දක්ෂන කෘත්‍යය. දැකීම් කෘත්‍යය. චක්කු විඥානයේ කරන්නේ ඒක. ඉතින් මෙතන අපි මේ දැන් කතා කරන්නේ අකුසල විපාක චක්කු විඥානයේ. අකුසල විපාක චක්කු විඥාණය කුසල විපාක චක්කු විඥාණය කියලා චක්කු විඥාණය කොටස් දෙකක් කොට දක්වනවා. ඒකට චක්කු විඥාන කියන සිත් දෙකක් දක්වනවා. එකක් අකුසල විපාක චක්කු විඥාණය අනෙක කුසල විපාක චක්කු විඥාණය. එහෙම වීමට හේතු වූයේ අකුසලයකගේ විපාක වශයෙන් ඇතිවන්නා වූ දැනීමක් වන අකුසල විපාක චක්කු විඥාණය උපෙද යන හේතුව අකුසල කර්මය. කුසල කර්මය නෙවෙයි. අකුසල විපාකයක් වෙන්නට අකුසල කර්මයක් පිටෙන්නට. ඒ අකුසල කර්මයෙන් විපාක ඇතිවන විපාකයක් වශයෙන් උපදනා ඇසෙහි ඇතිවන දැනීමටයි අකුසල විපාක චක්කු විඥානය. ඉතින් ඒකෙයි කුසල විපාක චක්කු විඥානෙදී විඥාන වශයෙන් නම් වෙනසක් නැහැ. විඥාන වශයෙන් ගන්නා විට කියන්නට තිබෙන්නේ දෙකේම තිබෙන්නේ දැකීම. දෙකින්ම කරන්නේ දැකීමයි කියන එක. ඒ දැකීම නැමැති දැනීම. සිදුවන්නේ. ඒ විඥාන කියන වචනේ තේරුම දැනීම. ඒ දැනීම දැකීම වශයෙන් ඒ දැනීම කෘත්‍යයක් වශයෙන් සැලකන විට මෙතනදී ඒ දැනීමට කියන්නේ දැකීම ඒ දැකීම අකුසල විපාක චක්කු විඥාණයෙන් දැකීමයි සිදුවන්නේ. කුසල විපාක චක්කු විඥාණයෙන් දැකීමයි සිදුවන්නේ. එහෙනම් මොකක්ද වෙනස? වෙනසකුත් තිබෙන්නට බෑ. නැත්නම් දෙකටම නිකම්ම චක්කු විඥානය කියලා විතරක් නම් කළාම ඇති අකුසල විපාකයි කුසල විපාකයි කියන්නේ නැති. අකුසල විපාක චක්කු විඥානයයි කියන්නේ අනිෂ්ඨ රූපාරම්මන දැකීම. අනිෂ්ඨ රූපාරම්මන කියන්නේ නරකේවා. අප්‍රිය අමනාප අසුභ ආදි වශයෙන් සැලකනු ලබන රූප දැකීම අකුසල විපාක චක්කු විඥානයි. ඉෂ්ඨ ප්‍රිය මනාප රූප දැකීම කුසල විපාක චක්කු විඥාණයෙන් සිදුවන. දැන් මේ දෙක අපට තේරුම් ගන්නට පුළුවන්. මොනවාද මේ මනාප හොඳ රූප මොනවාද නරක අමනාප අප්‍රිය රූප අපි දන්නවනේ අපි කොයි වේලාවකවත් කියන්නේ නැහැ අසුචි මුත්‍ර කියන මේ වගේ අපවිත්‍ර දේ හොඳ දෙයක් කවුරු කාගේ පිළිගැනීමේ හැටියට ඒවා අපවිත්‍ර දේවල් දකින්නට කෙනෙක් කැමති දේ නෙවෙයි එයා ලෝකයාගේ සම්මතයේ හැටියට අප්‍රිය අමනාප දේවල්. අන්න ඒ වගේ නරක දේවල් දක්නට අප්‍රිය දේවල් දක්නට ලැබෙන අවස්ථාවලදී උපදනා වූ ඒ දැනීම චක්කු විඥානය අකුසල විපාක චක්කු විඥානය. බොහොම ලස්සන ප්‍රිය මනාප දේවල් දැකීම් වශයෙන් උපදනා වූ චක්කු විඥානය කුසල විපාක චක්‍රය. ඉතින් මේ කෙරෙහි අපට යම්කිසි බලයක් මේවා පමණක් අපේ චක්කු විඥාණයෙන් දකින්නට හැකි වේවා මේවා අපට මේ දකින්නට නොලැබේවා කියලා එහෙම සිටින්නට බෑ අපිට මේ අවස්ථාවවලදී යම් යම් එහෙම දේවල් දක්නට ලැබෙනවා අනේ ලැබෙන ලැබෙන අවස්ථාවවලදී ඒ සිත ගැන Taman විමසීමක් කළොත් තේරුම් ගන්නට පුළුවන් මේ ඇති වූයේ අකුසල විපාක චක්කු විඥානය මේ ඇති වූයේ කුසල විපාක චක්කු විඥානය. ඒ චක්කු විඥානවල නෑ වෙනසක් අනිත්ක. උපේක්ෂා සහගතයි දෙක. චක්කු විඥානය කියන්නේ ඇසෙහි ඇතිවන්නා වූ දැනීම. එතකොට ඇසයි ඊට ප්‍රධාන. ඇස ප්‍රධානයි කියවේ ඇස නැති කෙනෙකුට ඒ දැනීම ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඇසෙහි හටගන්නා දැනීම කියන තේරුමෙන් චක්කුස්මින් උප්පන්නං විඥානං චක්කු විඥානං කියලා නම් කරලා තිබෙනවා. ඒ දැනීම ඇතිවීමට ඇස ඕන. චක්සු ප්‍රසාදය ඕන. ඉතින් ඒක කර්මයක් නිසා ඇති වුණත් එකක් කියලා සැලකන්නේ. දැන් අපට කර්මය නිසා උපදනා දේවලට කියනවා රූප කර්මයෙන් නිසා උපදින රූප කර්මයෙන් උපදවන රූප වලට කියනවා කර්මජ රූප කටත්තා රූප කියලා වචන දෙකක් පාවිච්චි කරනවා කටත්තා රූපේ කියලා කියනවා කර්මජ රූපේ කියලා කියනවා දැන් ඔය චක්කු සෝත ගාන ජීවා කාය කියලා අප දැන් මෙතෙන්දි කතා කළේ පහම කර්මජ රූප නැත්නම් කටත්තා රූප පහ කර්මයෙන් හටගත්ත රූප පහ කර්මයයි එය උපදවීමේ හේතුව. රූප පමණක් නෙවෙයි කර්මයෙන් උපදවන්නේ. කර්මයෙන් උපදවන ප්‍රධාන දේ රූප නෙවෙයි. කර්මය නිසා හටගන්නා ප්‍රධාන දේ තමයි විපාක. විපාකය කියන්නේ සිද්ධා චෛතසික. කර්ම වන්නේද සිතක ඇතිවන්නා වූ චේතනාව ප්‍රධාන කොටගෙනයි කර්මය පනවාති වෙන්නේ. නමුත් කර්මය ගන්නා විට ඒ චේතනාව සහිත වූ චිත්තචෛතසික ධර්ම සමුදායම. දැන් අපි අකුසල් සිත් ගැන කතා කරන විට ලෝභ මූල අකුසල් සිත්, දෝෂ මූල අකුසල් සිත්, මෝහ මූල අකුසල් සිත් කියලා එහෙම සිත් ගැන කතා කරන විට ඒ කර්මය වූයේ ඒ සිත ඒ සිතේ ඇතිවන ප්‍රධාන ධර්මය නැත්නම් චේතනාව ගැන අක්ෂර කර්මයේ කියලා චේතනාව වෙන්කොට දක්වනවා. නමුත් ඒ චේතනාවට තනිව උපදින්නට බෑ. අනිත් ධර්ම නැතිව. සිතක් නැතිව චේතනාව උපදින්නේ නැහැ. ඒ සිතේ හට ගන්න අන්නේ චෛතසිකයන්ගේ උපකාරය නැතිවත් චේතනාව උපදින්නේ නැහැ. ඒ නිසා ඒ කර්ම කතාවේදී චේතනාව ප්‍රධාන කොටගෙන චේතනා 29 ඔය මේ භවගාමී කර්ම පිළිබඳව වෙන්කොට දක්වන අවස්ථාවක් තිබෙනවා. එහෙම වුණාන් කර්මය සිදුවන්නේද මේ සිතක. සිතක් නැතුව ඒක වන්නට බෑ. විපාක වශයෙන් ගන්නේද ඒ කර්මයේ විපාක වශයෙන් ගන්නේද චිත්තචෛතසික ධර්ම. කර්මයේ වූදේ වූයේද චිත්තචෛතසික ධර්ම සමූහය. විපාක වශයෙන් උපදවන්නේද චිත්තචෛතසික ධර්ම සමුදාය. දැන් විපාක කියන එක විස්තර කරන්නේ අඤ්ඤමඤ්ඤ විචිත්තානං කුසල කුසලානං පාකාති විපාකා. විපක්ක භාව මාපන්නානං අරූප ධර්මානං ඒකත් අදිවචනං කියන්නේ අටුවාව විස්තර කරන්නේ එහෙම. අඤ්ඤමඤ්ඤ විසික්ඛාවන් කුසල කුසලානම් පා. ඔවුනොවුනට විරුද්ධ වූ කුසල කුසලයන්ගේ මේරීම පැසීම විපාක නම් දේ. විපක්ක භව මාපන්නානම් අරූප ධම්මානම් ඒතං අධිවචන. ඒ විපාක බවට පත්. විපක්ක කියන්නේ මනසේ පැසුණු බවට පත් වෙන. අරූප ධර්මයන්ට එය නමකි. දැන් කර්මය කියන එක කරන දැන් අපි යමක් කරනවා. ඒ කරන අවස්ථාවේදී ඒ සිදු කිරීමට වමනා කරන චේතනාවක් තිබෙනවා. දැන් මා මේ පිනතුන්ට කතා කරනවා. ඒ කතා කරන්නේ කතා කිරීමේ චේතනාව උපදින බැරි. මේ පින්තුන් අසාගෙන සිටිනවා. මේ පින්තුන්ට පවතින්නේ ඇසීමේ චේතනාව. ඒ අනුව තමයි අපේ මේ අප දෙපිරිසේ ක්‍රියා දෙක කර්ම දෙකකින් දක්වන්නේ. මා කරන එක කර්මයක් පුණ්‍ය කර්මයක්. එය ධර්ම දේශනමය පින. මේ පින්තුන් කරන පුණ්‍ය කර්මය තව එකක්. ඒක ධර්ම ශ්‍රවණමය පින. ඒ ශ්‍රවණමය කියේ ඇසීමේ චේතනාවෙන් යුක්තවයි මේ පින්නතුන්ට දැන් කුසල් සිත් උපදින. මට කුසල් සිත් උපදින්නේ කතා කිරීමේ චේතනාවෙන් යුතු වූ කුසල් සිත්. ඒ නිසා මම දේශනමය පිනක් කරා. මේ පින්නතුන් ඇසීමේ පිනක් කරා. අනේ ඒ ක්‍රියාව සිදුවීමට ඒ ක්‍රියා නිෂ්පත්තියට හේතු වන චේතනාව උපදනා අවස්ථාව පිළිබඳව දක්වනවා චේතනා සමංගීතා කිය. සිතක ඒ ඒ ක්‍රියා සාධනයෙහි යෙදෙන චේතනාවකගේ පහළ වීමේ අවස්ථාව. ඒක දක්වන්නේ චේතනා සමංගීතා. දැන් ඒ චේතනා සමංගීතා తත්වය නැවත නැවත නැවත නැවත ඒ ඒ ජවන් සිත් පාසාම සිදුවෙන්නේ. මේ පින්නතුන්ගෙත් නයි. නිරන්තරයෙන් මේක වෙනවා මේ ක්‍රියා දෙක අප සිදු කරමින් සිටියෙත්. ඒ චේතනා සමන්විත අවස්ථාව. ඉතින් එක සිතක් ඊළඟ සිත උපදිනකොට නෑ. එක සිතක් නැති වෙනවා ඊළඟ සිත උපදිනවා. එක සිතක් නැති වෙනවා ඊළඟ සිත උපදිනවා. සිතේ කියන්නේ ක්‍රියාවක් කියලා ගත්තොත් එක ක්‍රියාවක අවසානය ඊළඟ ක්‍රියාවක් අවසානයේදී ඊළඟ ක්‍රියාව පටන් ගන්න. ඒ ක්‍රියාවේ අවසානයේදී ඊළඟ ක්‍රියාව. එහෙම මෙහෙම එකකට අනුතුරු එකක් වශයෙන් නිසිත් පහළ වෙගෙන යන්නේ. එතකොට කලින් පහළ වුණු සිත ඒ පහළ වූ සිත ඊළඟ සිත උපදිනකොට නැහැ. එතකොට ඒ සිත ගැන කතා කරන විට ඒකේ දැන් තිබෙන්නේ චේතනා සමන්විතාව නෙවෙයි. ඒ චේතනා සමන්විත අවස්ථාව ඉක්මෙව්වා. ඊළඟට පිරෙන්නේ කම්ම සමන්විතා කියන අවස්ථාව. ඒක කම්ම සමන්විතා. දැන් ඊබඳු කම්ම සමන්විතා බවට පත් මේ අවස්ථාවේදීම සිදු කළ කර්ම කීපයක් වේදනා සමංගීතාවට අනුතුරුව කම්ම සමංගීතම්. දැන් ඒ කම්ම සමංගීතා කියන්නේ කර්මයක් බවට පත්ව පවතින අවස්ථාව. චේතනාවෙන් ඒ ක්‍රියාව සිදු කරනවා. ඒ ක්‍රියා විස්පත්තිය චේතනා සමංගීත අවස්ථාවේදී වන්නේ. ඒ එක එක චේතනාවන් ඒ සිතත් සමගම නිරුද්ධ වෙනවා. ඒ විරුද්ධ වූ චේතනාව ඊට ඒ විරුද්ධ වීමත් සමගම විරුද්ධ වුණාට පස්සේ ඒ චේතනාව ගැන කතා කරන්නට තිබෙන්නේ එහි කම්ම සමංගිතා ව ගැනයි. කම්ම සමංගිතා කියන්නේ කර්ම අවස්ථාව කියන්නේ. කර්ම වශයෙන් පවත්න අවස්ථාව. දැන් ඒ බඳු කර්ම අපට අනන්ත අප්‍රමාණ කියලා. දැන් මේදී දැන් අප සිදු කළ මේ සිදු කරගෙන යන මේ කර්මෙහිදී චේතනා සමංගිත අවස්ථාවේ නුවලා කම්ම සමංගිත අවස්ථාවටපත් කර්ම එච්චර ඒ ජවන් සිග්ගණනේ එය දක්වන්නට පිළිදෙන්නේ ඊළඟට යම් කිසි අවස්ථාවකදී එය විපාක දීමට එළඹෙනවා අනේම විපාක දීමට එළඹෙන අවස්ථාව සිහියට නැගෙන අවස්ථාව දක්වනවා උපත්තාන සමංගිතායි ඒ උපච්ඡාරය කියන්නේ සිහිවන අවස්ථාව, එළඹ සිටින අවස්ථාව. බොහෝ විට මරණාසන්න අවස්ථාවේදී කරන ලද යම් කිසි කර්මයක් එළඹ සිටින්නේ ඒක උපච්ඡාන සමංගීතා කියලා. ඊළඟ අවස්ථාව දක්වන්නේ විපාක සමංගීතා. විපාක වශයෙන් ලැබෙන අවස්ථාව. දොරේ චේතනාව පිළිබඳ එහෙම අවස්ථා හතරක් දක්වනවා. ඒ අපට අප යම් යම් ක්‍රියා සිදු කිරීමේදී හටගන්නා වූ චේතනාවන් කුසල අකුසල කියන මේ දෙකට බෙදෙනවා. ඒ කුසල අකුසල වශයෙන් හටගත්තා වූ මේ චේතනා කවදා හෝ විපාකයක් ඉපදීමේ ශක්තියක් වශයෙන් පවතින. කම්ම සමන්ජීතා හැටියට. අන්න එහෙම පවත්නා වූ ඒ කර්මයන් අතුලෙන් යම් කිසි කර්මයක් නිසා තමයි චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන මේවා උපදින. දැන් ඒ රූප පිළිබඳව කතාවට වඩා ලේසි වෙන්නට පුළුවන් මේ පින්නතුන්ට ශබ්ද පිළිබඳව ශබ්ද අරමුණු කිරීමේ සිත ගැන කතා කරන විට තේරුම් ගන්නට පහසු විය හැකියි. කොහොමද? ඒ ශබ්ද නම් අපේ ඉෂ්ඨ අනිෂ්ඨ දෙක බොහොම ලේසියෙන් වෙන් කරගන්නට පුළුවන්. දැන් හොඳ ශබ්දයක් මිහිරි ප්‍රිය ශබ්දයක් හැටියට අපිට හිතාගත හැකියි. කවුරු හරි අපගේ ಗುಣ කියනවා, අපව වර්ණනා කරනවා, අප ගැන හොඳ කියනවා. එහෙම දෙයක් නම් අපට අසන්නට ලැබෙන්නේ. ඒක ප්‍රියමනාප ශබ්දයක්. කවුරු හරි අපට බනිනවා. පරුෂ වචනයකින් ගොනා ඈ ඔටුවා ආදි වශයෙන් ආක්‍රෝෂ වස්තියේ එබඳු දෙයකින් වන්න ඒ શબ્දයක් ඒ શબ્දය අපට ඇහෙන් අහන්න ලැබෙනවා ඒ දෙකේදී ඒ දෙකම දැනගැනීමෙන් උපදනා වූ සිත තමයි සෝත විඥාන ඒ කියන්නේ શબ્දය අහන සිත අහන සිතටයි සෝත විඥාන කියන්නේ ඒ શબ્දය දැනගන්නා සිතට ඒ ශබ්දය දැනගන්නා සිත හොඳ ශබ්දයක් දැනගන්නා සිතක් වශයෙන් නම් ඒ උපදින්නේ ඒක කුසල විපාක සෝත විඥාන. අමිහිරි අප්‍රිය ශබ්දයක් අසමින් උපදනා වූ අසමින් නැත්නම් ඒ දැනගැනීමෙන් උපදනා වූ සෝත විඥානය ඒක අකුසල විපාක සෝත විඥාන. ඒක පුද්ගලයන්ගේ වශයෙන් දැන් අපට පුළුවන් කෙනෙකුට පුළුවන් ඒ කොයිතරම් අමනාප ගතියක් ඇතිවීමට තුඩු දෙන ශබ්දයක් අහන්නට ලැබුණා සමාජයේ චිත්ත tattve වෙනස් කර නොගෙන ඒකට අහුම්කම් දෙන්නට සිත දියුණු කරපු කෙනෙකුට නම් ද බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට ඔය ආක්‍රෝෂ වස්තුන්ගෙන් දැන්න අයසිකියා ආම්බක්ක බානවකයා බුදුරජාණන් වහන්සේ වෙතට ඇවිත් මුණ්ඩක සමනක ඒ විදිහට මේ උන්වහන්සේට කතා කළේ මුලදී. ඉතින් එහෙම ඒවා සාමාන්‍ය කෙනෙකුට අහන්නට ලැබුණොත් සිත නරක බුදුරජාණන් වහන්සේට එහෙම වන්නේ නැහැ. ඒ සිත නරක වන ගතිය උන්වහන්සේ සමුලින්ම නැති කරපු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේට ඒ සිතේ වෙනසක් කරන්නේ නැහැ ඒ හේතු කොටගෙන. නමුත් උන්වහන්සේට ඇති වූ සෝත විඥානය ඒ සෝත විඥානයේ අකුසල විපාක සෝත විඥානය. උන්වහන්සේට වුණා අප්‍රිය අමනාප අනිෂ්ට ශබ්දයක් ඇසීම් වශයෙන් උපන්නේ සෝත විඥානය. ඒ නිසා ඒක අකුසල විපාක සෝත විඥානය. උන්වහන්සේට වුණා අප්‍රිය දෙයක් නරක දෙයක් දක්නට ලැබුණා නම් ඒ අකුසල විපාක චක්කු විඥානය. උන්වහන්සේට යම් දුර්ගන්ධයක් ආග්‍රහණය කරන්නට ලැබුණා නම් යම් කිසි අවස්ථාවකදී ඒ දැනගනිමින් උපදනා වූ ගහන විඥානය අකුසල විපාක ගහන විඥානය. මහන්සේට ඒ බොහොම තික්ත කටුක දෙයක් ක රස විඳින්නට සිදු වුණා නම් යම් අවස්ථාවකදී ඒ අවස්ථාවේදී උපදිනේ අකුසල විපාක ජීවහ විඥානය. මහන්සේට දෙව්දතුන් ගල පෙරළු අවස්ථාවේදී ගල තවත් ගලක හැපි පතුරක් ගැලවි උන්වහන්සේගේ පිටිපතුලෙහි වැඩි එතනට මේ එකතු වුණාන ඒ අවස්ථාවේදී උන්වහන්සේට ඇතිවුණු ඒ ගැටීමේදී ඇතිවුණු කාය විඥානයේ අකුසල විපාක කාය විඥානය ඒක දුක්ඛ සහගත කාය විඥාන බුදුරජාණන් වහන්සේට වුණත් එහෙමයි දැන් ඒ විදිහේ නරක දෙයක් දකින්නට අසන්නට ආග්‍රහණය කරන්නට රස දැනගන්නට ශරීරයේ හැටෙන්නට සිදු වුණානම් වෙන පුද්ගලයෙක් සාමාන්‍යක ප්‍රත්‍යඥය ඔහුට ඒ නිසා ඇතිවන්නට පුළුවන් අකුසල් සිත් කවුරු හරි Tamanට බණිනකොට ඇතිවන්නේ කුසල් සිත් නෙවෙයිනේ නේ එතකොට අකුසල් සිත් උපදිනවා නෑ මොහොමට බණින්නේ කියන්නේ සම්මුත් බණින්නට ලෑස්ති වෙනවනේ අකුසල් සිත් උපදවාගෙන ඒක නෙවෙයි. දැන් ඒ දැනුම් නැසීම් වශයෙන් Tamanට ඇතිවන්නා වූ දැනීම ඒ සිට අකුසල විපාක සෝත විඥාන. දෙක මතක තබා. දැන් මේ අවස්ථාවේදී මේ පින්නතුන්ට යම් නීර්දයක්, ඉෂ්ට දෙයක්, ධර්මයක් අසන්නට ලැබෙන්නේ. ඒ ලැබෙන විට ඒ දැනගැනීමෙන් උපදනා වූ, ඒ ඇසීම් වශයෙන් උපදනා වූ උපේක්ෂා සහගත සෝත විඥානය කුසල විපාක සෝත විඥානය. අනේ එහෙම තේරුම් ගන්නට ඕන ඒ පහ පිළිබඳව. ඒකට ඇස කියන එක දැකීමේ ආශාව නිදාන කොට පැවති කර්මයෙන් උපදවා වූ මහා භූතයන්ගේ උපගතිය. එය නිරන්තරයෙන්ම ඇතිවෙන නැතිවෙන ස්වභාවයක් වශයෙන් පැවතගෙන යන්නේ. ඒ කර්මජ රූප පිළිබඳව කතා කරන විට මේ පින්නතුන්ට ඒ ගැන දැනගන්නට ලැබේවි. කනත් ඒ විදිහයි, නැහැය, දිව, ලියා ගන්නා විවාහ ප්‍රසාදය කාය ප්‍රසාදය. මේ පහම එහෙම දැකීම, ඇසීම, ආග්‍රහණය කිරීම, රස දැන ගැනීම, පොට්ටබ්බයන් ස්පර්ශ කිරීම කියන මේවා පිළිබඳව පැවති ආසාවන් නිදාන කොට පැවති කර්මයෙන් උපදවා නුයේ. දැන් එහෙම කියන විට මේ එකිනෙකට වෙන වෙනම කර්මද කියලා කෙනෙක්ට හිතෙන්නට පුළුවන් නෑ. අපි දැන් මේ ඉපද සිටින්නේ දැන් අපේගේ මේ අපට මේ භවය පිළිබඳ ප්‍රතිසන්දිය ගෙන දුන්න යම් එක කර්මයක් තියෙන්නේ. කර්ම දෙකක් නෙවෙයි. කර්ම දෙකකින් අපි ප්‍රතිසන්දි ගත්තා නෙවෙයි. එක කර්මයක්. ඉතින් අප පිළිබඳව අප කාටවත් තේරුම් ගන්නට පුළුවන්. අපි හැම දිනාටම ඒ ප්‍රතිසන්දි ජනක කර්මය වූයේ කුසල කර්මය. කුසල කර්මය. ඒක ගිය જાතියේදීම කරපු කුසල කර්මයක් වන්නටත් පුළුවන්. එහෙම නැත්නම් ඊට పూర్ව જાතියකදී කරන ලද කුසල කර්මයක් වන්නටත් පුළුවන්. ඒ විපාක දීම සඳහා එළඹ සිටියේ ගිය જાතියේ මරණාසන්න අවස්ථාවේ. ඒ ගිය જાතියේ මරණාසන්න අවස්ථාවේදී එළඹ සිටි ඒ විපාක දීමට එළඹ සිටි කුසල කර්මය නිසා තමයි මේ જાතියේ ඇතිවීම වශයෙන් අපට ප්‍රතිසන්දි සිතක් පහළ වුණේ මව් කුස ප්‍රතිසංසිතක් ඒ ප්‍රතිසංසිත ලැබෙනකොටම ලැබෙන රූප කොටසක් ටික ඒ රූප වලින් එකක් තමයි මේ කාය ප්‍රසාදය කාය දසක භාව දසක වතු දසක කියන ඒ කලාප තුනක් අපට ඒ අවස්ථාවේදී ලැබෙන ප්‍රතිසන්දි අවස්ථාවේදී එයින් එක කලාපයක් තමයි කාය දසක කලාපය. ඒ කාය ප්‍රසාදයේ සහිත වූ කලාපය. චක්සු ආදී ඒ අවස්ථාවේදී අපට ලැබෙන්නේ නැහැ. දෙවිවරුන්ට නම් ඒ ප්‍රතිසන්දියේදීම ලැබෙනවා. අපට ලැබෙන්නේ. අපට ලැබෙන්නේ ධර්මයේ පොතේ සඳහන් කර තිබෙන 11 වෙනි සතියේ අවසාන දිනෙහිදී. ඒ කියන්නේ 77 වෙනි දිනෙහිදී චක්කු දශකය, සෝත දශකය, ධාන දශකය, ජීවහා දශකය කියන මේ දශක කලාප හතර පහළ වෙනවා. ඒ එතෙන් සිට නිරන්තරයෙන්ම කිසිදු නැවැත්මක් නැතිව ඒ රූප හටගන්න හටගන්න හටගන්න. දිගටම හටගන්න බවක් තියෙනවා. හරියට මේ විදුලිය එන්නේ යම් කිසි බල්බයක් ඇවිලීමට පත්වීමට විදුලියෙන් ඒ වගේ නිරන්තරයෙන් උපදිනවා මේ කර්මජ රූප. ඒ උපදින උපදින කර්මජ රූපය ඊට අයත් ආයු කාලයේ වූ චිත්තක්ෂණ 17 ගත කරලා හැදිරෙනවා. අන්න එහෙම ඇතිවන චක්සු ප්‍රසාදයක් ඇසුරු කොටයි අපට චක්කු විඥානය පහළවන්නේ. ඊට වඩා කියන්න යන්නේ ඒවත් තව කියේ යුතු තිබෙන්නේ චිත්ත වීති ගැන කතා කරන විට. දැන් මේවා කිව්වම බොහොම අවුල් වෙන්නට පුළුවන්. දැන් ඒ චක්සු ප්‍රසාදය නොබිඳුණු චක්සු ප්‍රසාදයක් ඇසුරු කොටයි මේ චක්කු විඥානය ඇතිවන්නේ. එතකොට මේ චක්කු විඥාණයෙන් දැනගන්නේ එක්ක ඉෂ්ට රූපයක් නැත්නම් අනිෂ්ට රූපයක්. ඉෂ්ට රූපයක් වෙතොත් උපදනා වූ ඒ උපන් චක්කු විඥාණය කුසල විපාක චක්කු විඥානය. අනිෂ්ට රූපයක් වෙතොත් ඒ උපන්නා වූ චක්කු විඥාණය අකුසල විපාක චක්කු දැන් අපට මේ භවය ගෙන දුන්න කර්මය කුසල කර්මයක් කියවන ඒ කුසල කර්මයෙන්ම තමයි අපට ඇස ලබන්නේ. ඒ කුසල කර්මයෙන්ම තමයි අපට කන ලබන්නේ. ඒ කුසල කර්මයෙන්මයි අපට න්‍යාය ලබන්නේ. ඒ කුසල කර්මයෙන්මයි අපට මේ ජීව ප්‍රසාදය කියන දිව ලබන්නේ. එයිමයි මේ කාය ප්‍රසාදය කියන එක ලබන්නේ. ඒ කර්මජ රූපෙ ඉපදෙන්නේ ඒ කර්මය. ඒ නිසා කර්ම කීපයක් නෙවෙයි. මේ ප්‍රතිසන්දියේ ගෙන දුන්න යම් කර්මයක් දීද ඒ කර්මයේ සිදු කරන අවස්ථාවේදී අප තුල අප්‍රහීනව පැවති දැකීමේ ආශාව නිසා අපට දකින්නට ඕන කරන ඇහැ ලබා ඇසීමේ ආශාව නිසා අසන්නට ඕන කරන කන ලබා ආග්‍රහණය කිරීමේ ආශාව නිසා ඒ සඳහා වමනා කරන නැහැ ලබා රස දැන ගැනීමේ ආශාව නිසා ඒ රස දැනේ ගැනීමදී ඕන කරන ජීවහා ප්‍රසාදය ලබා කයි ගැටෙන දේවල් දැන ගැනීමේ ආශාව අප්‍රහීන වශයෙන් තිබුණු නිසා ඒවා දැන ගැනීමට උවමනා කරන කාය ප්‍රසාදය ලබා අන්න ඒ නිසායි ඒවාට දත්තු කාමතා නිදාන කම්මජ බුද්ධප්පසාද ලක්ෂණ ආදී වූ ඒ විග්‍රහයන් දක්වලා තිබෙන්නේ ඒ රූප පහ පිළිබඳ. ඊළඟට මේ දැකීමයි කියන එක වන්නට ඕන කරන කරුණ. ඉබේ සිදුවන කිසිවක් නැහැ. ඒක හොඳට මතක තබා ගත යුතුයි. මේ ලෝකයේදී කිසිදු දෙයක් ඉබේ වන්නේ නැහැ. හැමදෙකටම කාරණයක්, හේතුවක්, ප්‍රත්‍යක් කියන එකක් නිකම් වෙනවයි කියන්නේ නැහැ. නිකම් හැම දෙයක්ම සමහර විටක අපට ඒවායේ හේතුන් ප්‍රත්‍යයන් නොපෙනෙන්න පුළුවන්. එහෙම වුණා. නිකම් උපදින්නේ නැහැ. හැම එකක් ඇතිවන්නේම ඒ ඇතිවීමට ඕන කරන එක දෙයක් නිසා නෙවෙයි. දේවල් රාශියක් අන්න ඒ වගේ තේරුම් ගන්නට ඕන අපිට මේ චක්කු විඥානයයි කියන ඇස චක්කු විඥානයයි කියන දැනීම ඇසේ හත ගන්නා දැනීම ඇතිවීමට එකම හේතුව නෙවෙයි ඕන කරන්නේ. එකම හේතුව වශයෙන් කියනවා නම් දක්වන්නට වෙන්නේ කර්මය. ඇයි මේක විපාකයක් නේ? කර්මය. නමුත් ඒ කර්මයම එකම හේතුව නෙවෙයි චක්කු විඥානය ඇතිවීමට. චක්කුව එක හේතුවක්. චක්කු කියන ඒ චක්සු ප්‍රසාදය එකක්. ඒක නැතුව උපදින නෑ. ඒ නිසා නැස් නැති එක්කෙනෙකුට චක්කු විඥානයක් ඇතිවන්නේ නෑනේ. චක්සුසත් එක හේතුවක්, එක කාරණයක් ඒ ඇත. මේ චක්කු විඥානය ඇතිවීමට. දැනීම ඇතිවීමට. චක්කු විඥානය ඇතිවීමට ඇස එක හේතුවක් වෙනවා මිසක එකම හේතුව නෙවේ. එකම හේතුව නම් අපව කලවර කාමරයකට දාලා වැහුවොත් කවුරු හරි බලවත් කලවර කාමරයකට අපිට පේන්නේ නැහැ. සමහර විටක මේ නිබඳු ස්ථානයක වුණා තිබෙන දේවල් අසුවල් ගැන අසුවල් දේය කියලා දැනගන්නට බැරි වෙනවා. බලවත් අන්ධකාරයක් ඇති වුණාම ඇස තිබුණා. ඒ හේතුව ඇසට පමණක් ඒ දැකීම කරන්නට බෑ. නැත්නම් ඇස තිබුණු පමණින් දැකීම කරන්නට බෑ. ඒ නිසා තමයි ඇස ඇතින් යමක් දකින්නට නම් ඒ දකින්න දේ තිබෙන්නට ඕනේ. ඒක නැතුව දැකීමක් වන්නට බෑ. ඒ දකින්න දේ තමයි රූපාරම්මණය කියන්නේ. ඒ චක්කුප්පසාදයයි රූපාරම්මණයයි කියන මේ දෙක තිබුණත් දැකීම වන්නේ නැහැ. ආලෝකය උන. ආලෝකය නැතිව රූප දැකෙන්නට බෑ. ආලෝකයෙන් කෙරෙන උපකාරය තිබෙන්නට ඕන. තව එකක් තිබෙනවා මානසිකාරය කියන. මානසිකාරය කියන එක බොහොම සැලකිය. ඒ මානසිකාරය නැත්නම් සිතක් උපදින්නේ නැහැ. ආරම්මන ප්‍රතිපාදක මනසිකාරය කියලා මේකට නම් කරන්නේ මෙතන. ඒ සිත උපදවාලන බලවත් හේතුවක්. දැන් අපි ඉන්න අවස්ථාවල නොදැක යමක් දකින්නේ නැතිව සිටින අවස්ථාවකදී අපට පවතින්නේ භවාංග සිත. ඒ භවාංග සිත කැඩිලා නැත්නම් නැවතිලායි මේ අලුත් අරමුණු වල ඒබගත් සිත් උපදින්නේ. එහෙම නැතුව උපදින්නේ නැහැ. ඇස තිබුණු පමණින් රූප දකින්නට පුළුවන් වේ නම් නිදාකන සිටින විට රූප දකින්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ. මේ දින තුන් දැකලා ඇති සමහර කුඩා ළමයි ඇතැම් විටක ලොකු අය හොඳටම නිදි ඒ S2 ඇරිලා. S2 ඇරිලා. ඒ Taman හොඳට නිදි. S2 ඇරිලා ඉතින්. නමුත් ඒ අවස්ථාවේදී එයාට පෙනෙන්නේ නැහැ. S2 නැතුව නෙමෙයි අර S2 S වල ප්‍රසාද රූප ඉදීම දිගටම කෙරෙනවා සිදු වෙනවා. ඒකේ නැවතීමක් නැහැ. එහෙම තිබුණත් පෙනෙන්නේ නැහැ. දකින්නට රූප නැතුව නෙවෙයි. දැන් ඇඳක හෝ යම් තැනක නිදාගෙන සිටින විට උඩබැලිය අතර නම් සිටින්නේ ඇස්සරගෙන ඒ උඩ තියෙන දේවල් වලද රූප ඒවාද ඕනම් පෙනෙන්නට ඕනේ. නමුත් පෙනෙන්නේ නැහැ. ඒ පෙනෙන්නේ නැත්තේ ඔහු නිද්දේ නිසා. නින්දේ කියන්නේ භාංග සිත ඔහුට පවතින මේ අවස්ථාව. භාංග ඒ අවස්ථාවේදී වෙන දෙයක් කරන්නේ නැහැ. භාංග ගතව සිත පවතින. නින්දේ. ඒ පෙනෙන්නට නම් මේ අරමුණට සිත් පරපුර හරවන බවක් තිබෙන්නට ඕන. සිත් මේ පැත්තට යොමු කරන්න. එහෙම යොමු කරන්නේ නැතුව ඒ වන්නේ නැහැ. අන්නේ යොමු කිරීමට තමයි මානසිකාරය කියලා කියන්නේ. මානසිකාරය. ඒ මානසිකාරය කියන මෙයක් වමනා කරනවා ඒ චක්කු විඥානය කියන එක ඇතිවන්නේ. ඒ නිසා චක්කු විඥානයේ ඇතිවීමේ හේතුන් දක්වන තැනදී කරුණු දක්වන තැනදී චක්කු ප්‍රසාද රූපාරම්මණය ආලෝකය මානසිකාර්ය කියන මේ හතර දක්වා කියනවා. මේ කරුණු හතර වමනා කරමු. එතකොට එක කරුණක් නිසා නෙවෙයි චක්කු විඥානය. ඔය හතරම පිළෙන්නට ඕන. ඒ හතරේම සාමග්‍රියයි. සාමග්‍රිය කියන්නේ ඒ හතරම එකතු වූ එකට ආපු තැන එක් වූ තැන දී තමයි චක්කු විඥානය කියන මේ දැකීම ඇතිවන්නේ. ඉතින් මේ දැකීම වශයෙන් දැනගන්නා දේ ඉෂ්ඨාරම්මණයක් නම් කුසල විපාක චක්කු විඥානය අනිෂ්ඨාරම්මණයක් නම් අකුසල විපාක චක්කු. ශබ්දයේ පිළිබඳව දැකීමේ ආසාව ඇසීමේ ආසාව නිදාන කොට පැවති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ උපය සෝත කියන සෝත ප්‍රසාදය. එහි සිදුවන්නේ කුමක්ද මේ ශබ්ද ගැටෙන එක. ඇසෙහි රූප ගැටෙනවා, චක්ෂු ප්‍රසාදෙහි ගැටෙන රූප. සෝත ප්‍රසාදෙහි ගැටෙන ශබ්ද. ගහන ප්‍රසාදෙහි ගැටෙන ගන්ධ. ජීවහ ප්‍රසාදෙහි ගැටෙන රස. කාය ප්‍රසාදෙහි ගැටෙන පොට්ටබ්බ. චක්ෂු ප්‍රසාදයේ ගැටෙන රූපාරම්මණයේ ඉඳගෙන චක්කු විඥානය උපදිනවා. සෝත ප්‍රසාදයේ ගැටෙන ශබ්දාරම්මණයේ ඉඳගෙන සෝත විඥානය උපදිනවා. ගාහන ප්‍රසාදයේ ගැටෙන ගන්ධාරම්මණයේ ඉඳගෙන ගාහන විඥානය උපදිනවා. ජීව ප්‍රසාදයේ ගැටෙන රසාරම්මණයේ ඉඳගෙන ජීවා විඥානය උපදිනවා. කාය ප්‍රසාදයේ ගැටෙන පොට්ටබ්බාරම්මණයේ ඉඳගෙන කාය විඥානය උපදිනවා. එතකොට ඒ ගැටෙන අරමුණ ඉෂ්ඨාරම්මණයක් වූ කල්හි චක්කු විඥානයේ පිළිබඳව නම් කුසල විපාකයි කියනවා. එහෙම නැත්නම් අකුසල විපාකයි. ඒ ගැටෙන ශබ්දාරම්මණය ඉෂ්ඨාරම්මණයක් නම් කුසල විපාක වෙනවා. අනිෂ්ඨ නම් අකුසල ගැටෙන ගන්ධාරම්මණය ඉෂ්ඨ නම් කුසල විපාක අනිෂ්ඨ නම් අකුසල ගැටෙන රසාරම්මණය ඉෂ්ඨ නම් කුසල විපාක අනිෂ්ඨ නම් අකුසල විපාක. ගැටෙන පොට්ටබ්බාරමණය ඉෂ්ඨ නම් කුසල විපාක අනිෂ්ඨ නම් අකුසල විපාක. දැන් මේ මේ පහ පිළිබඳව පහයි මම දෙකම එකට අරගෙන කතා කළා නිසා එතන 10ක් ගැන කියලේ. 10ක්. අකුසල විපාක චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන කුසල විපාක චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මේ 10ෙහි මුලින් කියවෙන අටම ඒ කියන්නේ හතර හතර අරගෙන එක ගොන්නකටමලා ඒ පිළිබඳව කතා කරත හැකි හේතුව ඒ වායේ අරමුණෙන් අරමුණ වශයෙන් ගන්නා වූ ඒ අරමුණේ තිබෙන විවිධත්වය දක්වනවා මිසක ඒ සිතේ ස්වභාව වශයෙන් තිබෙන විවිධත්වයක් දක්වන්නට නැහැ ඒ කියේ ඒ දෙකෙහිදීම කුසල විපාක චක්කු විඥානයත් අකුසල විපාක චක්කු විඥානයත් නම් කර තිබෙන්නේ උපේක්ෂා සහගත චක්කු විඥානය කියලා. කුසලයක් වෙතත් අකු කුසල විපාක වෙතත් අකුසල විපාක වෙතත් නෑ දෙනස. වෙනස වන්නේ ඒ දකින්න ලබන්නේ යම් අරමුණක් නම් ඒ අනුයි වෙනස කියන්නට බෑ. එහෙම නෙවෙයි කාය විඥානයේ පිළිබඳ. කාය විඥාන. කාය විඥානයේ අකුසල විපාක කාය විඥානය දුක්ඛ සහගත කාය විඥාන. කුසල විපාක කාය විඥානය සුඛ සහගත කාය දැන් කොයිතරම් අප්‍රිය දෙයක් දක්නට ලැබුණාම ඒ දකින සිත පිළිබඳ වේදනාවේද නැහැ වෙනසක්. ඒක උපේක්ෂා වේදනාවමයි. කොයිතරම් ඉෂ්ඨාරම්මණයක් දකිතා. වේදනාවේ වෙනසක් වන්නේ නැහැ. ඒක උපේක්ෂා වේදනාවමයි. ඒකයි අප ජීවේ ඒ මුලින් කියවෙන චක්කුසෝත ගාමි කිව්වා පාය කියන මේ ප්‍රසාදයන්හි ගැටෙන අරමුණු වල එල්බගෙන හටගන්නා වූ විඥානයන්ගේ නම් වශයෙන් වද වෙනසක් නැහැ. ඒවා ඒ දක්වන්නට එහෙම විවිධත්වයක් නැහැ. ආරම්මන නානත්වයේ පමණයි දෙන්නන්නට කියලා. ඒ කාය විඥානයේ සිතේම තිබෙනවා වෙනස. අකුසල විපාකයේ දුක්ඛ සහගත කාය විඥානයි. කුසල විපාකය සුඛ සහගත කාය විඥාන. දැන් මේ පොත්පත් ආරම්භණය කියන එක තේරුම් ගන්නට ඕන. චක්කු විඥාණයට දක්නට ලැබෙන රූපය වර්ණ රූපය. පාට. වෙන එකක් නෙවෙයි. අපි දකින්නේ වන්නේ. ඒ අනුස්කාරයෙන් තමයි යමක තිරෙන හැඩරුව ආදිය ඒවා වින් කරගන්නා පසු ඇතිවන සිත්වලින් ඒක සිදුවෙතන් චක්කු විඥාණයෙන් කරන්නේ වර්ණය දැන ගැනීම පමණයි. ඒක තවදුරටත් සාකච්ඡා කළ හැකි. ඒ තරම් යන්නේ නැතුව අපි මේ දැනට ওই විදිහට කතා කරමු. ඊළඟට ශබ්දය ගැන ශබ්දාරම්මනෙහි සුදු ශබ්ද මාත්‍රය දැන ගැනීම පමණයි ඒ සෝත විඥාණයට ගාහන විඥාණයෙන් ගන්ධය විවහා විඥාණයෙන් රස කාය විඥානයේ තිබෙන්නේ පඨවි තේජෝ වායෝ කියන භූත රූප තුනකුයි මේ ගැටෙන රූප වන්නේ නැත්නම් පොට්ටබ්බාරමණය වන්නේ ඇසෙහි ගැටෙන රූපය ඒ විදිහේ මහා භූතයක් නෙවේ. ඒක උපාදා රූප කියලා දක්වන රූපාරක්. කනෙහි ගැටෙන ශබ්දය මහා භූත නෙවේ. ඒක උපාදා රූපයක් දෙය කියන මේ මහා භූත නිසා හට ගන්නා දෙයක්. රූපය. ගන්ධයත් එහෙමයි රසයත් එහෙමයි. පොට්ටබ්බය කියන එක එසේ නෙවෙයි. පොට්ටබ්බය මහා භූතමයි. පඨවි, තේජෝ, වාය කියන මේ රූප තුන තමයි පොත්තබ්බා රම්මණය වන්නේ. දැන් ඒක මේ තින තුන්ට තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්. අත්හදා බලන්නට පුළුවන් නේ. අපේ අතින් අපේ අනිත් අත අල්ලත හැකියි. කඩකලාව දැනෙනවා. ඒ දැනෙන්නේ දැන් අපි අතින් අපේ අතම අල්ලන විට දැනෙන්නට හැකි නැත්නම් දැනගත හින ප්‍රධාන වශයෙන් தত্ত্ব දෙකක් තිබෙනවා සමහර විටක ඒ තද බව හෝ මුලොක් බව දැන ඒ පඨවි දහව ඒ එහෙම නැත්නම් මේ අපේ තිබෙන සීතල නැත්නම් උෂ්ණය මේ සමහර විටක එහෙමත් දැනෙනවානේ ඒ සමහර අත් වෙනවා බොහොම සීතලයි අල්ලපු හැටිම දැනෙන්නේ සීතල. සීතය නැත්නම් උෂ්ණය. සමහරක් උෂ්ණ. ඒක ඒ දෙක තමයි ප්‍රධාන වස්තු. එහෙම නැත්නම් දැනෙන්නේ වායෝ දහම. කිම්බෙන, හැකිලෙන, සැලෙන ඒ ගතියද. ආපෝ ධාතුව දැනෙන්නේ නැහැ. මේ ධාතු තුනෙන් එකක් තමයි යම්කිසි අවස්ථාවකදී අපේ කාය විඥාණයෙන් අපි දැනගන්නේ. ඉතින් අපි ඉෂ්ට පොට්ටබ්බ ආරම්මණයට කැමති. අනිෂ්ට පොට්ටබ්බ ආරම්මණයට කැමති. ඒ නිසානේ දැන් කුඩා කල දරුවන් හැටියට අපේට අපේ අතීතය මතක් කරගන්නට පුළුවන් නම් අපි කොයිතරම් සුවයක් ලැබුවද අපේ අම්මා නැත්නම් තාත්තා අපව උකුලේ තබාගෙන මේ හිත පිරිමදින අවස්ථාවේ හිත අතගාන අවස්ථාවේ එහෙම අවස්ථාවල නිින්දත් යනවා. බොහෝම සමීපයි. ඒ අපට සුඛ සහගත කාය විඥානය ඇතිවන අවස්ථාව. ඒ මවගේ අතේ නැත්නම් පියාගේ අතේ කියලා අපි කතා කළාට ධර්ම වශයෙන් ගන්නවා නම් මොකක්ද මේ අරමුණ වන්නේ? පඨවි ධාතු. පඨවි ධාතු. නමුත් මේ පඨවි ධාතු ඉෂ්ඨ පඨවි. ප්‍රියමනාප පඨවි ධාතු. ඒ නිසා අපි අපි කැමති වෙන දැනති වෙනවා මේ පටවි ධම. ඒක අපට සුඛය ශාරීරික වශයෙන් සැපයක් ලබා දෙන්නේ. ඒ නිසා උපදනේ සුඛ සහගත කාය විඥාන. දැන් අම්මා හිත පිළිබඳිනවා. ඔයාලා දැකලා තියෙනවා ගෑනු ළමයි මෙහෙම ලම් කරගෙන අම්මලා ඒ හිත මේ තීරණවා බලනවා එහෙම කරන්නේ. ඉතින් සමහර විටක ඒ ළමයි නිදි. අම්මා ඒ හිත බලන. මොකද ඒ තරම් සංදීපයි. හිස පීරන අවස්ථාවේදී ඔය බලන අවස්ථාවේදී ළමයා මවගේ කීමට එකඟවන්නේ නැතිව ටිකක් දඟලන්නට පටන් ගත්තොත් අම්මා මේ පිරිමදින අතින්ම ඩොකුත් අන්නවා සමහර එතකොට නම් දැනෙන්නේ දුක්ඛ සහගත ඒ පඨවි ධාතුව එතකොට අනිෂ්ටයි. ඇතිවන කාය විඥාණය දුක්ඛ සහගත කාය විඥාන. දුක්ඛ සහගත කාය. දැන් ඒක අපිට ඉතින් බොහොම ප්‍රකටද මధుරයක් විදිනකොට මధుරයක් විදිනවා. අපි කියන්නේ මధుරයක් විදිනවා. ඒ කියන්නේ ව්‍යවහාරෙ හිතින්නේ ධම්ම වශයෙන් බලන විට අනිෂ්ඨ පුත්තබ්බය අනිෂ්ඨ පුත්තබ්බය. එතකොට මේ ඇනෙන දෙයක් හැටියට දැනෙන්නේ. ඇනෙන දෙයක් හැටියට දැනෙන්නේද පඨවි ධාතු. ඇනෙන දෙයක් හැටියට දැනෙන්නේ පඨවි ධාතු. කැපෙන දෙයක් හැටියට දැනෙන්නේ. දැන් පිහක් අරගෙන කවුරු හරි කපනවා නම් ඒ කැපෙන දෙයක් හැටියට දැනෙන්නේද පටවි ධාතු. තද දෙයක් හැටියට දැනෙනවා නම් තද දෙයක් හැටියට දැනෙන්නේද පටවි ධාතු. මොළොක් දෙයක් හැටියට දැනෙනවා නම් දැන් කොට්ටයක් එම හිතේ තබා ගන්න. මොළොක් දෙයක් හැටියට දැනෙන්නේ ඒ පටවි ධාතු. පටවි ධාතුයි ස්වභාවය තමයි ඒක. තද ගතිය, මොළොක් ගතිය, කැටෙන බව ඇනෙන බව, ඇනෙන දෙයක් හැටියට, කැපෙන දෙයක් හැටියට, පැතෙන දෙයක් හැටියට එහෙම දැනෙන ස්වභාවය පඨවි ධාතු. අනේ පඨවි ධාතුව තමයි කයෙහි ඒ අවස්ථාවලදී ගැටේ. එහෙම නැත්නම් තේජෝ ධාතු. දැන් අවුවේ ඉන්නකොට අපට එතකොට ස්පර්ශවන්නේ තේජෝ ධාතු. මේ උෂ්ණේ දැනෙනවා, රස්නේ දැනෙනවා. ඒ තේජෝ ධාතු. ගඟක බැහැලා නෑවක් එහි තියෙන ආපෝ දැනෙන්නේ නැහැ. කයට දැනෙන්නේ. ආපෝ කියන්නේ බැඳෙන ගතිය. වැగిරෙන ගතිය. ඒක නෙවෙයි දැනෙන්නේ. දැන් කෙනෙක් ගඟට බහලා නානවයි කියේ. ඒ ගඟේ බහලා සිටින විට ගඟේ කියන එක වතුර. ඒ වතුරෙහි තිබෙන්නේ නම් ආපෝ ධාතු අධික රූප කලාප. නමුත් ඒ ආපෝ ධාතු අධික රූප කලාපය